මේ ජීවිතේ ජීවත් කරවනකොට ඕවා දැනගන්න ඕනේ 70 80 පෙන්නට පස්සේද නේද? එතකොට ඉතින් වෙන්න ඕන හරිය වෙලා සම්පූර්ණයෙන් ඉවරයි. එතකොට ඉතින් වැඩක් නැහැ දැනගෙන මොකද දැනගෙන ජීවත් වෙන්න වෙන්නේ අන්තිම පොඩි කාලේ. ඒ කාලෙත් දැනගන්න බැරි වෙනවා කියලා මම දැන් ඔප්පු කරලා පෙන්නන්නම්. වයසට ගියාට පස්සේ මොකද ඕක කරගන්න වෙන්න ඕන දේ අපි කතා කරනවා තේරෙන්නේ කරගන්න අමාරුයි. බෑම කියන්නේම ගොඩක් අමාරුයි. මොකද වෙන සටනක් තියෙනවා එතකොට. මොකද්ද සටන? ශරීරය පවත් ගන්න ශරීරය නේද? එක ඉරියව්වේ තියාගන්න බැරි සටනේ යෙදෙන්න වෙනවා. නේද? ඒ සටන පටන් ගත්තාම ඉතින් මරණ කම් එක තියෙනවා. ඒකත් එක්ක මේ මොකක්වත් කරන්න බෑ. හරි. දැන් අපි කෙටි හඳුනා ගැනීමක් හඳුනාගත්තා. මොකද්ද මේ ජීවිතය? ඒක හඳුනා ගන්න මොකද කරන්න කියලා. දැන් අපිට යන්න වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන තැනට කායානුපස්සන. අනුපස්සනා කියන වචනේ අර්ථ දක්ව ගන්න ඕනේ. හරිද? අනුපස්සනා කියලා කියන්නේ ඔන්න ඔය අපි කතා කරපු ඒවට කියනවා පරමාර්ථ කියලා. හරි? මොකක්ද මේ පරමාර්ථ කියලා කියන්නේ? සැබෑවට තියෙන දේවල් වලට කියනවා පරමාර්ථ කියලා. පරම අර්ථයෙන්. දැන් මේක ගත්තොත් හරිද? මේකට අපි කියනවා පවන්නත් කියලා මේ පවන්නත් කියන එක අපේ පින්වත්නි අපිට මේ පේන හැඩේ හැඩේ හරි මේකත් එක්තරා සංතතියක් මේක දිල දිල යන එකක් හරිද එතකොට මේ මේකෙත් මේකේ තියෙන මේ දිල දිල යන හැම වෙලේම වෙනස් වෙන ස්වභාවය තියෙන එක මේකේ තියෙන ඇත්තම දේවල් ගත්තොත් මොනවද දන්නේ තියෙන්නේ හරි මම මේක ඒකට කඩලා මිට පෙන්නනවා. හරි? එතකොට දැන් මේක මොකද්ද? ලිමිටක් කියලා කියනවා. ඊට පස්සේ මම මේ ලිමිට කැලි කැලි වලට කඩලා චුටි චුටි කැලි පෙන්නනවා. දැන් කවදාකවත් කියනවද? පාන්නක්ක් කියලා? නෑ. දැන් කියන්නේ 3 කැලි ටිකක් කියලා චුටි. මේක කුඩු කරනවා. කුඩු කරපුවාම කියනවා ලී කුඩු කියලා. හරිද? ඒකත් තව චුටි චුටි කැලි වලට කඩපුවාම අන්තිමට ඉතුරු වෙනවා. ඉතුරු වෙන කොටසට කියනවා රූප කියලා. රූප කලාපයක් කියලා කියනවා. හරිද? ඒ රූප කලාප වල වෙනස් වෙනස්කම් තියෙනවා. එතකොට අන්න ඒ වගේ බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියාම ආය නොබෙදිය හැකි තත්යකටපත් වෙනවා. ඒවා එකතු වෙලා තමයි මේ යමක් හැදලා තියෙන්නේ. ඒවා බෙදාගෙන බෙදාගෙන ගියාම නොබෙදිය හැකි තත්යකටපත් වෙනවා කියන පරමාර්ථ කියලා. හරිද? ලෝකේ පරමාර්ථ කියලා කියන්නේ රූප චිත්ත චෛතසික රූප නිබ්බාන. කියන හතරයි පරමාර්ථ කියන්නේ. ඔයාර නිබ්බාන කියන කොටස නිර්වාණ සාන්තිය එකක් කොට පැත්තකින් තිබ්බහම ආය පට ගන්න එපා. චිත්ත චෛතසික රූප කියලා කියන්නේ පරමාර්ථ කියලා. රූප කියන්නේ අන්න අර කාය කොටසට හරිද? කාය කොටසටමයි රූප කියන්නේ. හරිද? අපි අර කායानुපස්සනා කරගත්තේ රූපේ පරමාර්ථ රූපේ පරමාර්ථය අවබෝධ කරගන්න මොකද හැම තැනම තියෙන රූප වල තියෙන එක ලක්ෂණෙ හින්දා එහෙනම් මගේ ශරීරයේ රූපය හඳුනා ගන්න ඕනේ. ඒකයි කායानुපස්සනාවෙන් රූපය හඳුනා ගන්නවා. හරිද? චිත්ත චෛතසික කියනකොට චිත්ත කියන්නේ පැහැදිලිවම විඥාණයටමයි. එහෙනම් චිත්තානුපස්සනාව කියන තැන චිත්ත කියන පරමාර්ථය අපිට හම්බ වෙනවා. හරිද? චෛතසික කියලා කිව්වම චෛතසික 52කට වැටෙනවා. ඒක තියෙනවා වේදනා සංඥා කියන දෙක. අන්න සතිපට්ඨානයේදී වේදනාව වෙනමයි සංඥා වෙනමයි කියලා තියෙනවා. හරිද? අනිත් ඔක්කොම හිතේ ඇති වෙන සිතුවිලි වලට කියනවා සංස්කාර කියලා. එතකොට මොනවද අපි කියන පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන්නේ ඔන්න පරමාර්ථ ධර්ම ටිකම කොටස් පහකට බෙදලා තියෙනවා. ඒක ආය කොටස් හතරකට බෙදලා තමයි අපේ ජීවිතය අවබෝධ කරගන්න සතිපට්ඨානෙ තියෙන්නේ. කොහොමද හතරකට ආයතරයක් බෙදලා තියෙන්නේ? රූප කියන එක කායાનුපස්සනාවටත් වේදනා චෛතසික වලින් වේදනාව වෙන් කරලා තියෙනවා. සංඥා වෙන් කරලා තියෙන සංඥා සංකාර දෙක ධම්මානුපස්සනාවට විඥානය චිත්තානුපස්සනාවට. හරිද? එහෙනම් කාය වේදනා චිත්ත ධම්ම කියලා කියනකොට ආය වැටෙන්නේ මොන මොන ටිකදම පංච පාදානස්කන්ධයමයි අපේ ජීවිතේමයි. ඒකෙන් දැන් අපිට සිද්ධ වෙන්නේ එහෙනම් සතිපට්ඨාන දේශනාවට අනුව අපේ හිත යොමු කරවුව අපිට පරමාර්ථ ධර්මවල පරමාර්ථ ධර්මවල අනිත්‍ය දකිනවා නම් අපේ හිතෙන් අන්න ඒකට කියනවා අනිච්චානු පස්සනා කියලා. හරිද? පරමාර්ථ දඟලක වල අනාත්ම ස්වභාවය දකිනවා නම් ඒකට කියනවා අනත්තානු පස්සනා. ඊට මෙහා අපි නිකන් අර අම්මගේ අනිත්‍ය දකින්න ඕන අපි. තාත්තගේ අනිත්‍ය දකින්න ඒකවත් දකින්නේ නැහැ අපි. නේද? ඒ කියන්නේ අපේ හිත පිළිගන්න කැමති නැහැ නේද? අම්මා අනිත්‍යයි කියලා. තාත්තා අනිත්‍යයි කියලා. නේද? අහවලාගේ ආදරය අනිත්‍යයි කියලා පිළිගන්න කැමති නැහැ. ඒකට අහවලාගේ තරහ අනිත්‍යයි කියලා පිළිගන්නේ මොකද වෙන එකක් තියා මේ ලෝකේ වැරදි කරපු මිනිස්සෙක් ගැන නිකන් හිතන්නකෝ ඒ මිනිස්සට හැදෙන්න කොච්චර අමාරුද බලන්න මොකක් හරි වැරද්දක් කරපු මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්යාට නමක් දාලා අපි හිතමු බේබද්දා කියලා නම දාලා තිනවා කියලා සල්ලාලය කියලා නම දාලා තිනවා කියලා එයා ඊට පස්සේ කොච්චර හොඳ වුණත් අපි යාර කියන්නේ මොකද්ද ආපෝ වැඩන්නේ යා නැත්නම් හොරා කියලා නම දාලා දෙනවා කියන්නේ හරිද මොන හරි හොරකමක් කරලා ඉතින් අහු නැහැ. දැන් හොරා කියලා නම දාලා තියෙනවා. අපි කොච්චර කරත් කියන්නේ මොකද්ද? අපෝ හොරා නම් ඉතින් හොරාම තමයි. ඒ කියන්නේ නිත්‍යයි. හොරා නිත්‍යයි. හොරාට හොරාට වෙනස් වෙන්න බෑ කියන එක. ඉතින් ඒ වගේ සත්‍යයක් තමයි තියෙන්නේ මේ ලෝකෙ මිනිස්සු අංවඩු ගහනවා වැරද්දක් වුනහම නේද? මේ අපි නම් එහෙම නෑ නේද? අපි එහෙම නැද්ද බලන්න ඒක තමයි ස්වභාවය. ඇත්තටම සතිපට්ඨානය වඩන කෙනෙකුට කෙනෙකුට එක දිගට එහෙම ඒවා වෙන්නේ නැහැ. හරි කමක් නැහැ. දැන් ඒකෙන් එහෙනම් දැන් අපිට තේරෙනවා මේ හතරත් මේ හතර අධ්‍යයනය කරන්න ඕනේ නේද? මෙතනදී මොකද්ද වෙන්නේ කියලා බලන්න කායානුපස්සනාවට කියනවා කමඨහන් 14ක් වේදනානුපස්සනාවට එකක් මොනවද මේ කමඨහන් කමඨහන් කියලා කියන්නේ කමඨහන් කියලා කියන්නේ ඒකේ ඇත්ත తත්වය දැන ගැනීම සඳහා අපිට ලබා දීලා තියෙන මෙනෙහි කිරීම වලට කියන කමඨහනක් කියලා. එතකොට එහි මෙනෙහි කිරීම වලදී අපි හරියටම වෙන් කරගත්තොත් යම් විදිහකින් මේවා වෙන් වශයෙන් වෙන් වශයෙන් දැක්කොත්. හරි? මේ සම්පතිය මේකයි, මේ සම්පතිය මේකයි, මේ සම්පතිය මේකයි, මේ සම්පතිය මේකයි කියලා ගත්තාම ඔය සම්පති ටික අරගෙන කොටස් දෙකකට බෙදෙනවා ආයතරයක්. ඒක තේරුම් ගැනීමේ පහසුව සඳහා රූප කොටස එකක් වේදනා සංඥා ආදී නාම කොටස තව එකක් කියලා. හරිද? ඉස්සෙල්ලාම බෙදෙන්නේ අන්න එහෙමයි. හරි? ඔය දෙක ගත්තාම රූප කොටස කියන්නේ එක සංතතියක් නාම කොටස කියන්නේ වෙන වැඩි පිළිලක් කියලා. ඉස්සෙල්ලාම කෙනෙකුට වෙන්නේ ඔන්න ඔය දෙක වෙන් වෙච්ච දෙකක් බව Tamanට වටහා ගන්න පුළුවන් වෙනවා. මම හිතාන් හිටියේ මේක තනිකරම තනිකරම මේ එකක් විදිහට අපේ අම්මා කියන්නේ එකක් විදිහට මම හිතා හිටියේ. හැබැයි එතන සම්පූර්ණයෙන් වෙන් වෙච්ච එකට එකක් කවදාකවත් මිශ්‍ර වෙන්නේ නැති හැබැයි දෙක වෙන් වෙලා තියෙන මේ සංතති දෙක වෙන් වෙලා තියෙන වේදනා සංඥා ආදී සංතතියක් වෙනම තියෙනවා. ඒ ටික ඔක්කොම එකකට අරගෙන අපි කියනවා නාම කොටස කියලා. රූප කොටස වෙනම තියෙනවා. හරිද? අර ඔක්කොම ටික අපි අරගෙන දෙකට බෙදුවා. මේකෙන් මේ දෙක වෙන් වෙන්නේ නැති ඒ කියන්නේ එකට මිශ්‍ර වෙන්නේ නැති හැබැයි එකක් නැතුව එකක් හිතින්නේ නැති සංතති දෙකක් බව තේරෙනවා අපිට මේ ගැන අධ්‍යයනය කරනකොට මේ දෙක වෙන් වෙලා දැනෙනවා ඔන්න ඔතෙන්ට එන්න දැන් අපි අහගත්තනේ මේ දෙක දෙකක්ද නැද්ද රූප කොටස එයාගේ වැඩේ කරගෙන යනවා නේද නාම කොටස ඒක එක්තරා විදිහකට වැඩ පිළිවෙලක් තියෙනවා. අපිට අදාළක් නැහැ ඒක. නේද? ඒතර මම මං ගැන ගවේෂණය කරනකොට මම මම ගැන සර්ච් කරනකොට මේ පැත්තට හිත යොමු කරගෙන මොකද්ද මෙතන වෙන වැඩ පිළිවෙල කියලා මෙන්න මේ වැඩ පිළිවෙල මොකක්ද කියලා දැනෙනකොට රූප කොටස වෙනම එකක් නාම කොටස වෙනම එකක් කියලා Tamanට දැනෙන ගානට මේකට සමවැද ගන්න පුළුවන් වුණා. මොකේද? Tamanගේ ඇතුළට. ඒ කියන්නේ කායයට දැසගත් සිත් ඇතුව වාසය කරන්න ඕනේ ඒකට. මේ දැන් මේක තේරුම් ගන්න අපේ පින්නත් නේ හොඳට බලන්න යොදවන්න ඕනේ අපේ හිතම නේද වෙන මොකුත් හැමයක් තියනවා කියන්නේ මට මේ කය සහ වේදනා හඳුනා ගන්න මේක දිහා බලන්න වෙන්නේ මොකෙන්ද අපේ සිතෙන්මයි නේද අපේ සිතෙන්මයි වෙන මොකුත් ක්‍රමයක් තියෙන්න පුළුවන්ද? බැහැ නේද? එහෙනම් යම් දවසක් එනවා මේ දෙක දෙවිධයක් දෙකක් මේක ගැලීම් දෙකක් විදිහට Tamanට දැනෙන්න පටන් ගන්නවා යම් වෙලාවක. ඒක තේරෙනවා. ඒක අත්දකින්නවා. හරිද? අන්න ඒ අත්දැක්කහම කියනවා එයාට නාම රූප පරිච්ඡේද වුණා කියලා. නාම රූප දෙක වෙන් වුණා. ඒක මේ මේක ඇදලා අරන් මේ වෙන් කරා නෙවෙයි. හරි එහෙම අර්ථ දැක්කින් තියාගන්න සමහර අය. හ්ම් සමහර අය කියන මනෝ කාය කියලා කියනවා. එහෙම මනෝ කායක් එහෙම නෙවෙයි. හරිද? මේ රූපය කියන්නේ වෙනම එකක්. කාය කිව්වොත් ඒක කයක්ම තමයි. ඇහැක් නැතුව කවදාකවත් චක්කු විඥානයක් උපදින්නේ නැහැ. එහෙනම් මේ ඇහැ නැතුව මේක උඩට ගිහිල්ලා ඒකට මේක දිහා බලන්න කවදාකවත් බැහැ. ඔය වැරදීම් තියෙනවා අන්තරාභාවයක් කියලා. ඒ වැරදීම් වල ඔය එක එක එක එක කෙනා මරණයට පස්සේ මම දැක්කා කියලා කියන අවස්ථා තියෙනවා කියලා කියනවා. හරි එක්ක සමහරට පිස්සු ගතියක් තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන සතෙක් වෙලා උපදින්න පුළුවන්. හරි තාසියුම් සතෙක් වෙලා උපදින්න පුළුවන් ප්‍රේතෙක්, භූතෙක් වගේ කුම්බාණ්ඩ කියලා කියන්නේ. නැත්තම් මොකද්ද කුම්බාණ්ඩේ ගන්ධබ්බ කියලා කියන්නේ ගන්ධබ්බ කියලා කියන්නේ මල් සුවඳින් නැත්නම් ගන්ධය ආග්‍රහණයෙන් ආහාරයක් කොට ජීවත් වෙන සතෙක්. ගන්ධබ්බ කියලා කියන්නේ. ඒතර ඒ ඊටා සියුම් ශරීරය තියෙන සත්වයාට එතකොට ඇහැක් වෙන එයාට පුළුවන් දකින්න. ඉතින් මේ වගේ එකක් අපි දැකලා ඊළඟ භවයක මොන හරි කාරණාවක් උඩ මේ ඕකපාතික පහළ වුණොත් අරක කිව්ව ගමන් අපි කියන අන්තරභවයක් කියලා. අන්තරභව කතාව මෙතෙන්ට ඕනේ ඒක පස්සේ බලාගමු. නමුත් මේ නාම කොටස රූප කොටස වෙන්ව දැනෙන ගතියට එනකන් මට මාව ගවේෂණය කරගන්න පුළුවන් වුණොත් මට දැනුණොත් මේ ශරීරය දෙකක් ගැලීම් දෙකක් කියලා ඒක මගේ තුලින් මං අත්දැක්කොත් අන්නේ අත්දැක්කහම කියනවා නාම රූප පරිච්ඡේද වුණා කියලා හරිද ඒ වගේම ඒ ඒ පරිච්ඡේදයක් එක්ක සිද්ධ වෙන්නේ මහා පුදුම දෙයක් ඒ තමයි අනිත් අයවත් ඒ විදිහට දැනන්න පටන් ගන්නවා මට. ඇත්තම කියන්න බලන්න. අපි සම්පූර්ණයෙන්ම අනිත් අයව මනින්නේ අපිට අපිව දැනෙන විදිහෙන්ද නැද්ද? නේද? මට මාව දැන් අහවල් තැනදී මට මේ වගේ සිතුවිල්ලක් ආවා. අර අහවල් තැනට ගියාම මට බයක් ඉපදුනා. මං හැම වෙලෙම හිතන අනිත් අයට ඒ වගේම වෙනවා කියලා. හරිද? මං මේ හැමදාම කියන්නේ මට යම් කිසි ලෙන්ග අපසිතක් ඇතිවලා මං කාගෙන් කරටක් තිබ්බා. ඒකට එයා යාගේ අතර මයිකටවත් තිබ්බා. ඈත්තම කියන්න බෑනේ මොකද හිතෙන්නේ අපිට. මේහා සමානම සිතුවිල්ල එහා පැත්තේ නේද? තියෙන්නේ කියලා හිතනවා. මම නිකන් මෙහෙම අහනවා. දැන් කවුරුත් කැමති හැඟීමක් තියෙනනේ ආදරය කියලා එකක්. නේද? ආදරය දැනලා තියෙනවද? ආදරය දැනලා තියෙනව නේද? හඳුනනවනේ හොඳට. හොඳට දැනලා තියෙනවනේ. හොඳටම විශ්වාසද මම ආදරය කියන එක එකටමයි ඒ විදිහම එකටයි එහා පැත්තෙන් ආදරය කියන්නේ කියලා විශ්වාසද? කවුද දන්නේ? නේද? කවුද දන්නේ වෙන එකක්ද කියලා? ඒවට කොහෙවත් කාටවත් කොහෙවත් මිම්මක් පියාගන්න පුළුවන්ද? ඒතර මම අනුමාන කරගෙන ඉන්නේ, ගෙස් කරගෙන ඉන්නේ ඒකේ විදිහ තමයි කියලා. ඒතර මට මාව තේරෙන හැටියට තමයි මම ලෝකේ ලෝකේ ගැන අදහස් ගන්නෑ. ඒකද මම අනිත් පැයට චෝදනා කරනවා නිබඳව මට පුළුවන් නම් ඇයි ඔහෙට බැරි? නේද? මට පුළුවන් නම් ඒ වාට බැරි කියලා චෝදනා කරනවා. එහෙනම් මට මාව ගුලියක් වගේ දැනෙන මේ ටික ඔක්කොම මම මම කියනකොට මට මේක දැනෙනවා මගේ කියනකොට මට දැනෙනවා අන්න ඒක දෙකට කැඩිච්ච ගම මොකද දෙකට කැඩනවා කියන්නේ නාම රූප පරිච්ඡේද වෙච්ච ගම මොකද වෙන්නේ මට දැනෙන්නේ එහා පැත්ත අම්මා ගැන අම්මා ගැන මතක් වෙනකොට මෙහි ඉඳන් මතක් වෙනවා එතන නේද පිපිලි පිපිලි යන රූප ගොඩකුයි පේලින් පේජර් පේලින් පේජර් එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන නාම ගොඩකුයි තියෙනවා ඒක යාටයි තියෙකක් නෙවෙයි හරිද ඒක මේක මටයි තියෙකක් නෙවෙයි කියලා දැනෙච්ච ගමන් මෙතන තියෙන ක්‍රියාකාරීත්වයක් කියලා දැනෙච්ච ගමන් එහා පැත්ත එහෙනම් ලෝකය ගැන තියෙන සංකල්ප වෙනස් වෙනවා හරි ඇත්ත සංකල්පය ඇත්ත අදහස අපිට එන්න පටන් ගන්නවා. ඒකත් එක්ක හරි පුදුම වැඩ තමයි වෙන්නේ. මෙතර කාලයක් තරහයි මෙන්න මේ පුද්ගලයා මාත් එක්ක තරහෙන් හිටියා කියලා මගේ හිත තුල තිබ්බා නම් තරහක් ඇවිල්ලා ඒ ඔක්කොම මොකද වෙන්නේ? ඒ පුද්ගලයා කියන එක නැතුව යනකොට මොකද වෙන්නේ? ඒවා එහෙනම් මෛත්‍රිය මේ වැඩේ කරගත්තොත් මෛත්‍රිය ඕනද? මේ වැඩේ කරගත්තොත් මෛත්‍රිය ඕනේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔතන තමයි මේ වර්තමානයේ වරද්ද ගන්න තැන්. එහෙනම් මේ වැඩේ කරගත්තොත් මෛත්‍රිය ඕනේ ඇයි? අපි මෛත්‍රිය කරේ කොහොමද? සියලු සත්වයෝ සියලු සත්වයෝ නිදුක්කත්වා. දැන් බලාගෙන යන සත්වයා කියලා කෙනෙක් නෑ. එහෙනම් මෛත්‍රිය වැඩක් නෑ නේ. නේද? ඒකින්දයි අද කාලේ කට්ටිය කියන්නේ ඔය මෛත්‍රී භාවනාව වගේ ඕනේ තේරුම් ගන්නෑ. මමත්වේ වැඩෙනවා ඒවයි. නේද? සත්ත්ව සංඥාව වැඩෙනවා. බලන්න කියන ඇත්ත නේද? එහෙම කිව්වොත් හදිස්සිය කවුරුහරි කෙනෙක් සත්‍යය පුද්ගලයා නෑ කියනවා. සියලු සත්ත්වයන් දුකත්වා කියනවා. මේක මහා පරස්පරයක් තියෙනවා. අපි මේ වගේ එකක් අරගෙන යන්න එක්ක බලන්න පොඩි රවුමක්. නේද? අපිටත් බැරි එහෙම වැඩක් කරන්න එහෙම. තේරෙන්නේ නැහැ අපිට. කතන්දරේ තේරෙන්නේ නැහැ. සත්ත්ව පුද්ගල සංඥාව නැති කරගන්න නාම රූප පරිච්ඡේද කරගන්න භාවිතා කළ යුතු උපකරණය සිත නේද? හරි. දැන් මම මෙන්න මෙහෙම කියන්නම්. ඔය නාම પરම්පරාවෙන් එකක් තමයි වේදනාව. නේ නාම සංතතිය එකක් තමයි වේදනා සංතතිය කියන්නේ. වේදනා සංතතිය දැන් තියෙනවද නැද්ද? දැන් තියෙනවා උතන. උතන දැන් ක්‍රියාත්මකයි. වේදනා සංතති ක්‍රියාත්මකයි. නේද? හරි. එතකොට දැන් අපේ මනස තියනවද නැද්ද? මානසිකාරය නැත්නම් සිත උපදින මානසිකාරය දැන් තියනවද නැද්ද? ඉතින් එහෙනම් කල්දදා ඉන්නේ මොකටද? දැන් බලමු වේදනා සංතතිය තත්ත්වය. නේද? ආයෝක කල්දදා ඉන්න දෙයක් නැහැ. එහෙනම් අපිට දැන් පුළුවන් වේදනාවට හිත යොමු කරලා මේක ඇත්ත ඇත්තටම සම්පතියක්ද මේකට මොකද වෙන්නේ මේක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. හරි? මම මෙතන චුට්ටක් නවත්තලා මේ බැලීමේ වැඩෙන් වෙන්නේ මොකද්ද කියලා චුට්ටක් මම කියලා ඉන්නම් ඉස්සෙල්ලා. මතක තියාගන්න මට අමතක වෙද නවත්තපු තැන. එහෙම මතක් කරන්න ඉක්මනට. හරි? දැන් බලන්න ගින්දර දකින්නවා මම හැමදාම කියන එකක් නමුත් කමන්නේ. ඔහෙන් එන ගින්දරක් දකින්නවා අපි. අපි දැන් ලැබුගින්නක් දකින්නවා කියලා දකින්නකොටම මගේ හිත අඳුන ගන්නවද නැද්ද භයානක දෙයක් කියලා. ඒ ඒ හඳුනා ගැනීම තියනවද නැද්ද? මේක අන්නර වියලි කොළින්ද ඕවාහින්ද පතු වෙන්නේ කියලා. ඒකෙම තියනවද නැද්ද මේක නිවන්න පුළුවන් කියලා? නේද? මගේ හිත මට එකපාරට ඒ කන්විට් ටික ඔක්කොම දෙනවනේ. ඒකෙම තියනවද නැද්ද? මෙන්න මෙහෙමයි නිවන්නේ කියලා. එහෙම තුරු ගහන්න, ගෝනි දාන්න, වැලි ගහන්න කියලා. නේද? එහෙනම් ඒ මෙහෙම බලනකොට මේ හතර කොච්චර ඉක්මනට දැනෙනවද? කොහොමද මම ඒක දැනගත්තේ? චූටිම චූටි කාලේ ඒවා දන්නවද? නෑ චූටි කාලේ ඒවා දන්නේ නෑ. කොහොමද දැනගත්තේ? ඉතලම අම්මලා තාත්තලා මට කිව්වා ඔය කියන්නේ ගින්දර ඔය පැත්තට නෑ යන්න එපා. ඕක රත් වෙනවා කියලා ඇහුවද? ඇයි මේ කිට්ටු කරලා කිට්ටු කරනකොට රත් වෙන බව දැක්කා නේද? එහෙනම් ලං වෙන්න බෑ කියලා මං අත්දැක්කා නේද? ඊළඟට මම ගිනිගොට්ටේ කියලා රොඩු දාලා බැලුවා. නේද? කොච්චර ආසද ඉස්සර ගිනිගොඩවල් එක්ක නට නටින්න. නේද? රොඩු දාලා බලනවා. ආය නේද? එක එක ඒවා කර කර බලනවා. ඒක එතකොට අඩු වෙන හැටි, වැඩි වෙන හැටි, වැඩි වෙන්න හේතු ඔක්කොම මම අත්දැක්ක කොහෙන්ද? ඇහෙන් හරියටම ගින්දර මම ස්පර්ශ කරා. නේද? ගින්දර ධාරාව. ගින්දර කියන්නේ සංතතිය. ඒක හොඳ උදාහරණයක් වෙන්නේ ඒකයි. ගින්දර කියන්නේ සංතතියක්ද නැද්ද? ඇයි සංතතියක් කියන්නේ? හැම වෙලෙම ගින්දරලක් හැදෙනවා. හරි අපි ජීවිතේ තේරුම් ගන්න හරියට ඒක දැන් බලන්න මේ මොහොතේ අපි තුමු ගෑස් ගෑස් ලිපේ කියලා ගෑස් ලිපේ ගින්දල්ලක් තියෙනවා හරි මේ මොහොතේ තියෙන අපි දන්නවනේ කාබන් අංශු දැවීමක් තියෙන කියලා එතකොට ගින්දල්ලක් වගේ පේන්නේ මේ මොහොතේ දැවෙන ටික නැත්නම් මේ මොහොතේ තියෙන ගිනිදැල්ල ඊළඟ මොහොතේ තියෙනවා නම් මම ගෑස් එක ඕෆ් කරපු ගමන් චුට්ට වෙලාවක් හරි ගිනිදැල්ල තියෙන්න ඕනේ නේද? තියෙනවද? නෑ. එහෙනම් මේ මොහොතේ තියෙන ගිනිදැල්ල නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. අපිට කියන්නේ. නමුත් අපි එක එක දිගට තියනවා කියලා තේරෙනවා. කොයි ෂණයක හරි ගෑස් වහපු ගමන් අර කික්මන්ටම නැති වෙලා යන්නේ. එහෙනම් එතන හැම වෙලෙම තියෙන අලුත් කාබන් අංශු වෙන්න ඕනද නැද්ද? නේද? ඒක සම්පතියක් කියලා තේරෙනවද? ඒක අපි දන්නවා. ඒක අඩු වැඩි කරන්න දන්නවා. ඒ ඔක්කොම දන්නේ කොහොමද? ඒකත් එක්කම ගනුදෙනු කරලා කොහෙන්ද මගේ ඉන්ද්‍රියකින් ඇහෙන් සහ මනසෙන්. නේද? ඇහෙන් දැක මනසෙන් ඒක තේරුම් ගන්න. ඒ වගේ කනෙන් අසා මනසින් තේරුම් ගන්න දේවල් වගේක් තියෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරගෙන මනසෙන් තේරුම් ගන්න දේවල් වගේක් තියෙනවා. තව જાතියක් තියෙනවා. මනසින් දැක මනසින් තේරුම් ගත යුතුයි. හරිද? එහෙනම් වේදනා සංතතිය කියන එක ඇහැට පේන එකක්ද? වේදනාව කන්ට ඇහෙනවද? වේදනාව නාහයට දැනුන එක දවසක් හරි මම මේ සැප වේදනාව වගේක් මට දැනුණ නැහැට එහෙම තියෙනවද? නැහැ වේදනාව කියන එක වෙනස් ඉන්ද්‍රියකට නෙවෙයි ඒක දැනෙන්නේ නේද? මනසත් එක්ක තියෙන සම්බන්ධයක් වේදනා සංතතිය තේරුම් ගන්න නම් එහෙනම් මනසෙන් දැක මනසෙන් අවබෝධ කරගත යුතු වේදනාව කියන්නේ එහෙනම් වේදනාව අවබෝධ කරන්ඩ වේදනා අර ගින්දර කියන සංතතියට ඇහැ එක දිගට තියාගෙන ක්‍රියාවලිය දිහා බලන් හිටියා වගේ මට සිද්ධ වෙනවා මගේ මනස වේදනාවට යොමු කරලා වේදනා සංතති දිහා මනසෙන් බලාගෙන ඉන්න වේදනාව අවබෝධ කරගන්නවා. මොකද කියන්නේ? නේද? ඒ අරින්න වෙනත් ක්‍රමයක් තියෙන්න පුළුවන්ද? ඒ අරින්න වෙන මොකුත් ක්‍රමයක් තියෙන්න පුළුවන්කම නැහැ. හරි. හරි දැන් එන මට අමතකුනේ නැහැ නවත්තපු තැන. අපි කතා වුණේ දැන් මේ වැඩේ කරමු. මොකද මනසකුත් තියෙනවා. වේදනා සංකේතයත් උතුම් තියෙනවා. ඉතින් වැඩි කල් දදා ඉන්න ඕනේ නැහැ. හරිද මං දැන් කරන්න එපා මං මෙහෙම කියනවා කට්ටියට හරි එහෙනම් දැන් කෙලින් ඉඳගෙන එහෙනම් දැන් අපි වේදනාවට හිත යොමු කරගෙන මේකේ ඇත්ත తත්ත්වය බලමුකෝ ඉතින් දැන් ටිකක් වෙලා හරි බලමුකෝ කියලා. ආ පටන් ගත්ත කියන්නේ එහෙම බලන්න මොන වේද දන්නේ නැහැ. හරිද පටන් ගත්ත කියලා බලන්න මොන වේද? අපි දන්නවනේ වෙන දේ. දැන් මං කියනවා හරි එහෙනම් උඩුකය ඍජුව තියාගෙන හරි එහෙනම් දැන් වේදනා සංතති හිතද ඇත්තට මේක අඩු වැඩි වෙන්නේ කොහොමද? ඔක්කොම දැන් බලන්න යන්නේ. නාම කොටසින් එකක් අධ්‍යයනය කරන්න යන්නේ. ඕනනම් කරලා බලමු මම දන්නවා මොකද වෙන්නේ. භාගයට භාගය හරි එහෙනම් ඒක බලන්න දෙන්නේ කවුද? මගේ සිත. මගේ සිත ශක්තිමත් නෑ ඒක බලා ගන්න. උපකරණේ හයිය නෑ. හරි? මගේ මේ ළඟ තියෙන උපකරණේ ඒක බලා ගන්න බෑ. තවත් කට්ටියක් කෙලින් ඉඳි. මාත් හිතනවා වේදනාව බල බල ඇත්තේ කියලා. හැබැයි කොහෙද ඉන්නේ? ගිහින් ගිහින් නේද උයලා තියලා ආවා කාලද දන්නේ නැහැ මොනවද දන්නේ නැහැ ආරවා මේවා පෙරේදා ඒවා ගිය අවුරුද්දේ ඒවා මේක ගිහින් හරිද මෙහි අල්ලන් තියාගන්න බෑ කොච්චර තියන්න හැදුවා තියාගන්න බෑ මේක දුවනවා ඒ මොකද ඒක තියන්න පුළුවන් විදිහට මම ශක්තිමත් කරලා නැහැ කොහෙද දුවන්නේ කැමැති තැන්වල දුවනවා අය අකමැති තැන්වල දුවනවා කැමැති තැන් එක ඇලි ඇලි දුවනවා අකමැති තැන් එක ගැටි ගැටි දුවනවා. ගැටෙනවා කියන තරහ යනවා. මේ තනියම තරහ ගිහිල්ලා නැද්ද දන්නේ නැහැ. පරණේවට තනියම දත් පිටි කාලා නැද්ද අපරාධ නිකන් තේරුම් නැතුව? හා. මට උනේ එක උදාහරණයක් විතරක් ගන්න. එහෙනම් තරහ යනවා. නේද? තරහ ගියොත් මේක දකින්න බෑ. තරහ යන එක එහෙනම් නවත්තන්න වෙනවද නැද්ද මේක දකින්න? තරහ යන එක නවත්තන්න වෙනවද නැද්ද? තරහ යන එක නවත්තන්න මොකක්ද ඕනේ? ආ ඔය කිව්වේ. එහෙනම් හරි. හරිද? මේක අවබෝධ කරගත්තොත් මෛත්‍රිය ඕනේ නැහැ. මේක අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද කරගෙන සත්‍ය සංඥාව අයින් කරගත්තොත් මෛත්‍රිය ඕනේ නැහැ. ඒකින්ද අද කාලේ කට්ටිය කියන්නේ මෛත්‍රී භාවනාව ඕනේ නැහැ කියලා. හැබැයි මේක අවබෝධ කරගන්න මෛත්‍රිය ඕනේ. හරිද? අවබෝධ කරගත්තොත් මෛත්‍රිය ඕනේ නැහැ. හරිද? මෛත්‍රිය කියන්නේ හරියට නිකන් ඡන්දදායකයා වගේ. එහෙමයි කියන්නේ. ඔය මතකෙ දින්න මම ඔය කියන්නේ. නේද? ඒ කියන්නේ පාර්ලිමේන්තුවට යන්න ඡන්දදායකයා ඕනේ. ගියාට පස්සේ එයා ඕනේ නැහැ. ඒ වගේ මේක අවබෝධ කරගන්න මෛත්‍රිය ඕනේ. හැබැයි අවබෝධ කරගත්තට පස්සේ මෛත්‍රී අවශ්‍යතාවය නෑ. එහෙනම් මෛත්‍රී කරන්නේ අනර කාමචන්දයෙන් කරන්න ඕනේ නැද්ද? ඒකුත් හිත විසිරෙන එක අඩු කරන්න ඕනේ. හරි? ඒ තරම්නේ අර කිරාව අයින් කරන්න ඕනේ. නේද? ඒක අයින් වෙන්න ඕනේ. ඒ විතර නෙවෙයි ඔක්කොම අයින් කරත් වෙලාවකට හිත හදන සංසුන්කම් තියෙනවා හිතේ. ඒක අයින් වෙන්න ඕනේ. හරිද? ඊළඟට පශ්චත්තාප තියෙනවා. ඒ කියන්නේ පරණ දේවල් වලට පශ්චාත්තාප වෙන ගති තියෙනවා අපි කරපු වැරදි වලට. හරිද? ඒක ඒකත් එක්කත් මේක මේ ගමන යන්න බෑ. සහ සැකය මේක කරලා කාටද හරියන්නේ කියන සැකය තියෙනවා නම් හිතලා ඇස්ති නෑ මේ ගමන යන්න. හරි? මොනවද කතා කරේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුච්ච විචිකිච්ඡා. මෙන්න මේවා යටපත් කරලා හිත වේදනා සංතතියේ සංඥා සංතතියේ නැත්නම් ධම්ම සංතතියේ විඥාන සංතතියේ කයෙහි හිත නවත්වාගෙන ගවේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එහෙම උනොත් තමයි ඒකේ ඇත්තත්වය අත්දකින්න පුළුවන් වෙන්නේ. හරිද? අන්න එහෙම අත්දකලා නාම රූප දෙක බෙදා ගන්න නම් බෙදාගත්තොත් අපිට කවදා හරි පූර්ව වශයෙන් විදර්ශනා ඥානය ඇති වෙනවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද කියලා. එහෙම කරගත්ත ගමන් මොකද වෙන්නේ? සිහිය උපදිනවා. එන්නේ වගේ සිහියක් උපදිනකොට කියනවා එතකොට තමයි මං මෙච්චර කල් මොකද කරලා තියෙන්නේ කියලා මතක් වෙනවා. හරිද? මං කොහෙද එල්ලිලා හිටියේ? තේරුමක් නැති දෙයක් මං එල්ලිලා හිටියේ කියලා සිහියක් උපදිනවා. හරිද? එදාට තමයි අපිට ඇත්තටම තේරෙන්නේ මං කරලා තියෙන කිසිම දෙයක් තේරුමක් නැති වැඩ කියලා. දැන් ඒක තේරුනොත් එහෙම ගිහි ගෙදර ඉන්න බැරි වෙද්ද නැහැ. නේද ළමයි හදන්න බැරි වෙයිද? ස්වාමියා භාර්යාව නෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. සුලියේ තියෙන ඇත්ත తත්වය තේරුණා කියලා සුලිය නැති වෙනවද? නේද? අර ගඟේ සුලියක් තියෙනවා මම බලනවා මේක වතුරෙන් අර දිය ඇල්ල ගලනවා කියලා දැන් ඈත තියෙන දිය ඇල්ල නේද ඝන ඉරක් වගේ කියලා මම කියවනේ. අපි දන්නේ ඉරක්. කන්ද මැද සුදු පාට ඉරක් තියෙනවා. මම ඉර පැත්තට යනවා. හරි. ඉර පැත්තට ගියාම මට තේරෙනවා ඒක ගලන එකක් කියලා. නේද? දිය ඇල්ලට කික් වෙනකොට දැනෙනවා ගලන එකක් කියලා. ගලන එකක් කියලා දැනගත්තා කියලා දිය ඇල්ල නැති වෙනවද? නෑ අවබෝධයක් විතරයි. නේද? නිත්‍ය හැඟීම නැති වෙන හැම වෙලෙම මේක වෙනස් වෙනවා කියලා දැනෙනවා. තව තව දියල්ල ළඟට ගියොත් එහෙම. නේද? ඒක වෙනස් වීම හොද්දට පේන්න ගන්නවා. ඒක විසිරෙන හැටි පේන්න ගන්නවා. නේද? දියල්ල අස්තරම ගියොත් එහෙම. දියල්ලක් නැති බව තේරුම් ගන්නවා. මෙතන තියෙන්නේ වතුර විතරයි කියලා තියෙනවා. ඒත් හැබැයි සම්මත වශයෙන් තියෙන දියල්ල නැති වෙනවද? නෑ. වෙන්නේ අවබෝධයක් ඇතිවීම පමණයි. ඒ අවබෝධයෙන් හින්දා නැති වෙන්නේ මොකක්ද? හත් වීම, දැවීම, පිච්චීම් සහිත පුද්ගලවාදයෙන් එන ගැටලු ටික අපිට කැපිලා යනවා. හරිද? ඒ ගැටලු ටික කැපිලා යනවා. එතකොට මම දන්නවා අපේ ගෙදර තියෙන්නේ මේ වගේ ගැලීම් කියලා දැනගෙන අම්මා තාත්තගේ සහෝදර සහෝදරයන් ගැන මේ ගැලීමකට පාලනය කරන මේක වැස්ස වගේ. මේ කවුව වගේ. මගේ පාලනයට ගන්න බෑ කියලා දැනගත්තාම නේද? ඒකේ ඇත්ත తත්ත්වය දන්නවා. ඇත්තටම කියන්න බලන්න ගින්දර අඩු වැඩි කරන්න පුළුවන්ද? ගින්දර අපි ලිපේ ගින්දර අඩු වැඩි කරලා තියනවද? ලිපේ ගින්දර වැඩි කරලා තියනවද? හොඳට විශ්වාසද? මං කියලා නෑ. කවුරක ලිපේ ගින්දර වැඩි කරලා නෑ. ගින්දර වැඩි කරලා නෑ කට්ටිය. වැඩි කරලා තියෙන්නේ මොනවද? ගෑස්. ගෑස් නේ වැඩි කරේ. ගෑස් වැඩි වෙනකොට ගින්දර වැඩි වුණා. ගෑස් වැඩි වුණොත් ගින්දර වැඩි වුණා. එහෙම නැත්නම් ගින්දර වැඩි කරලා නැහැ. අන්න බලන්න මම ඒක දන්නවා. නේද? ඒ වගේ මේකේ හේතු ටික අපිට තේරෙන්න පටන් ගන්නවා. කෙනෙක්ගේ සිතක තියෙන තීන මිද්දේ නැත්තම් කම්මැලිකම් ළමයෙකුට අධ්‍යාපනය සඳහා තියෙන කම්මැලිකම අයින් කරන්නේ කොහොමද කියලා හේතු දන්නවා මම දැන්. මම දන්නවා ඒක මේ නිකම් මේ වචනෙන් කිව්වට කරන්න අපි හුඟක් අය හිතන්නේ මේ මෙන්න මේ ටිකක් තියනවා. මේ ටික කියන්නේ බලන්න අවවාදයෙන් කෙනෙක්ව මෙල්ල කරන්න පුළුවන් සීමාවක් තියෙනවද නැද්ද නේද ඒ ටික අපිට තේරෙන්නේ නැතුව අපේ වැඩේ මොකද්ද සමහර කට්ටියද ඒකම දේ කියවනවා කියවනවා කියවනවා කියවනවා කියවන්න ගිහිලා කියවන්න ගිහිලා මොකද වෙලා තියෙන්නේ තිබ්බ ටිකක් නැති වෙනවා අන්තිමට <laughs> කියවනවා කියවනවා කියවන කරන්නේ මේක මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා අන්න ඒ වගේ මෝඩ වෙන්නේ නැහැ හරියට දැනගන්නව හේතුව දැනගෙන මොකද කරන්නේ යාට තමන්ගේ පවුලේ අයගේ ඒ තියෙන කාය પરම්පරාව, නාම પરම්පරාව දැනගත්තාම ඒවට හේතුත් එක්ක දැනගත්තාම එයා හරි අවබෝධයෙන් එයාගේ ජීවිතේ අරගෙන යනවා. ඒතන තන සකස් කරන්න පුළුවන්කම තියෙන ඉතා දක්ෂ විදිහට. සකස් කරන්න බැරි දේ ගැන ගැටෙන්නේ නැහැ. සකස් කරන්න පුළුවන් හරිය නිවැරදිව සකස් කරනවා. ඒ අනුන්ගේ විතර නෙවෙයි මෙතනත් එහෙමයි. හරි. මෙතන තරහ උපදිනකොට දැනගන්නවා මෙන්න මේ ටික හැදුන්නේ නැත්නම් මේ තරහ උපදින එක නවතින්නේ නැහැ. එහෙනම් Tamanට Tamanව පාලනය කරගන්න පුළුවන් තත්යකටපත් වෙන අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ වැටෙන වටිනාකම කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හරි? එවැනි මානසිකත්වයක් ඇති කරගත්තොත් නාම රූප පරිච්ඡේද දක්වා Tamanගේ සිත අරගෙන ගියොත් එතනින් එහාට තව ගොඩක් තියෙනවා. නමුත් එන්න ඒ தත්ත්වයට අපේ හිත අරගෙන ගියොත් ඒකේ තියෙන වටිනාකම කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හරියට ඔගේ සඳහන් වෙනවා හොඳ උදාහරණයක්. ධර්මයේ ඊට පස්සේ දැනෙන හැටි මේ ලෝකේ. හරි? හරකෙක් පස්සේ පන්නන් යන මිනිහෙක් හරකෙක් මරන්න කියලා. අල්ල ගන්නවා. පන්නන් යනකොට කියන්නේ මොකද්ද? හරක පස්සේ පන්නනවා කියලා. අල්ල යනකොට කියන්නේ හරක අල්ලගත්තා කියලා. බැඳගෙන ඇදගෙන යනවා කියන හරක ඇදගෙන යනවා කියලා. හරිද? ඊට පස්සේ මරනකොට කියනවා හරක මරනවා කියලා. හැම ගහනකොට කියනවා හරක හැම ගහනවා කියලා. දැන් මස්කොඩ කොට ගහලා තියෙනවා විකුණන්න. දැන් කියනවා හරක විකුණනවා කියලා. දැන් කියන්නේ මස් විකුණනවා කියලා. නේද? අන්න ඒ වගේ නාම රූප දෙක වෙන් වෙච්ච කෙනාට මේ ලෝකේ නාම රූප වෙන්ව දැනීමේ තත්ත්වයක් තියෙනවා. ඒක වර්ධනය කරලා වර්ධනය කරලා ඒක උපරිම කරගත්තට පස්සේ නාම රූප දෙකක් නාම රූප දෙක විදිහට හැම නිමේෂයකම දැනෙන ස්වභාවයකට ආපහම කියන නාම රූප පරිච්ඡේද ඥානය ඉපදුනා කියලා. හරි? නාම රූප පරිච්ඡේද ඥානය කියලා ඒක මෙනෙහි කරලා මෙනෙහි කරලා අර වෙන් වෙන් වශයෙන් දැනෙන එක ස්ථිර කරගන්න ඕනේ. ඒ සිහිය පවත්ව පවත් වෙන මට්ටමට මෙනෙහි කරලා මෙනෙහි කරලා හිත හදා ගන්න ඕනේ. ඒ හිතේ හරි සංඥාව එන්න ඕනේ අනිත් සංඥාව එන්නේ නැති වෙන්න. හරිද? අන්න ඒ தත්වෙට ආවට පස්සේ යම් කෙනෙකුට මේ නාම රූපවල ඇතිවීම නැතිවීම හැම වෙලෙම ඒවා ඇතිව නැති වෙනවා. අන්නේ ඇතිවීම නැතිවීම දක්වා හිත යොමු කරපුවාමයි කියන්නේ අර සතිපට්ඨාන දේශනාව අරන් බලන්න මේ හැම එකම තියෙනවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා. ඒ කියන්නේ ඇතිවීම උද්‍යව්‍ය කියලා කියන ඇතිවීම නැතිවීම ඒ වගේ මට්ටමකට යන්න නම් ඔකොටෝ මෙතන මොකද කරන්න ඕන? නාම රූප පරිච්ඡේද කරගන්න ඕනේ. හරිද? දැන් ඒකට මම කියන්නේ මෛත්‍රිය ඕනේ කියලා. මෛත්‍රිය විතරද ඕනේ? නෑ අර තීන විද්දේ එහෙම නැති කරගන්න හිත හොන්ටට වීර්ය වීර්ය වර්ධනය කරන්න ඕනේ. බුද්ධානුස්සතිය වගේ බුධාඳුර ගැන තියෙන දැඩි හැඟීමක් ඕනේ. හරි ඒ විතර නෙවෙයි මරණය ගැන සිහි කරලා අප්‍රමාදී බව වර්ධනය වෙන්න ඕනේ. මරණය ගැන සිහි කරලා තියෙන කාමචන්ද ආදී අඩු වෙන්න ඕනේ මේවමයි ජීවිතේ මේකමයි ජීවිතේ කියලා අර තද කෝලම් ගතිය නේද? සම්පූර්ණයෙන් අයින් වෙන්න මරණ සතිය වගේ වගේම හේතු වෙනවා. ඒක අනිත්‍ය සංඥා වගේ දේවල් ඕන වෙනවා. ඒ වගේ මූලික ඊළඟට විශේෂයෙන්ම රාගාදී කෙලෙස් ධර්ම හින්දා පීඩිත වෙලා තියෙන දැඩිව තියෙන කාමච්ඡන්දයට නැඹුරු වෙලා තියෙන තද හිත අයින් කරන්න අසුභ භාවනාව වගේ මූලික ඕනේ. ඒ වගේ මූලිකව සතර කමඨහන සතර කමඨහනෙන් පෝෂණය වෙන්න ඕන. මොනවා සතර කමඨහනක් කියන්නේ? බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. එතකොට ඔන්න ඔය නාම රූප පරිච්ඡේද වුණාට පස්සේ අපි කියනවා අපේ හිතට යම් කිසි කෙලෙස් වර්ගයක් එන එක කැපෙනවා. මොනවද එන කෙලෙස්? පුද්ගලවාදයෙන් එන තරහ කැපෙනවා. නේද? අයින් වෙන්න ඕන එකට. එතකොට කියනවා මොකක් මොන විසුද්ධිය කියලාද? ditthi visuddhiya කියලා. හරි? ඒ කියන්නේ දැන් දැන් දැන් එතකොට අර මෙන්න මේ වගේව නැහැ. බලන්නකෝ මෙයා මෙයා දැන් අපි අපි දැන් හැම වෙලේම අපි මේ අනුමාන කරනවානේ මට මෙයා මෙච්චර තරහ ඇති. මෙයා ගිතේ මට මං ගැන මෙච්චර වෛරයක් ඇති. මෙයා මෙයාගේ ළඟ මං ගැන මෙච්චර ආදරයක් ඇති. එහෙනම් හැම වෙලේම අයින්නවනේ හැපැත්ත නැහැපැත්ත ඒව නැති වෙනවා. ඒ කියන්නේ ඒ ඒවා හින්දා එන පීඩිත කෙලෙස් ඔක්කොම නැති වෙලා යනවා. ඒ සිහිය තියාගන්න තුරු. ඒ සිහිය පවතින ගානට ගත්තාම කියන නාම රූප පරිච්ඡේද ඥානය ඇති වුණා කියලා. ඒ සිහිය තියාගන්න ඕනේ. එතකොට ඒ தත්ත්වයටපත් වෙන්න අපිට ඕන කරනවා අන්නර කියන නීවරණ ටික යටපත් වෙන්න ඒ නීවරණ යටපත් කර ගැනීමට කියනවා චිත්ත විසුද්ධිය කියලා නීවරණ යටපත් කරගන්න නම් මෛත්‍රී භාවනාව ආදී කරන්න ඕනේ ඒකත් ලේසි නෑ ඒක දැනගෙන ඉඳන් කරන්න එපා නේද අන්න ඒක කරන්න නම් තද බල අකුසල් අයින් වෙන්න ඕනේ තද බල අකුසල් අයින් වෙන්න නම් සිතේ නේද මේ සිත අනිත් එක ටික ටික ටික ටික සංසිඳෙන්න නම් මෛත්‍රිය ආදීන් හිතේ ප්‍රමෝදය කියලා එකක් උපදින්න ඕනේ. ඒ ප්‍රමෝදය උපදින්න ඕනේ කියන දුර්වල ප්‍රීතිය කියලා. අන්න ඒක උපදින්න නම් අපි සීලවන්ත සහ ගුණවන්ත වෙන්න ඕනේ. සීල රකින්න ඕනේ. ප්‍රාණාතිපාතා අදින්නා දාන ආදී සීලය ආරක්ෂා කරගෙන ඉදිරියට යනකොට සීලය රකින්න වාරයක් වාරයක් වාරයක් ගානේ වෙනදා කැඩිච්ච සිල්පදයක් රකින්න වාරයක් වාරයක් වාරයක් ගානේ අපේ හිතේ සිල් රකින්න කියන සිහියෙන් ඉන්න ඕනද නැද්ද? වීරියෙන් ඉන්න ඕනද නැද්ද? ඉවසීමෙන් ඉන්න ඕනද නැද්ද? අදිස්ථානයෙන් ඉන්න ඕනද නැද්ද? නේද? මෛත්‍රියෙන් ඉන්න ඕනද නැද්ද? මූලිකව නේද? එහෙනම් මේ ගමනේ ආරම්භය කොතනද? සීලයයි. හරිද? සීලයේ ඉස්සෙල්ලා චූටි ආරම්භයක් තියෙනවා. ඒ තමයි සීලයේ තියෙන වටිනාකම දැනගැනීම. හරිද? ඒකටත් කියනවා දැක්මක් කියලා. සීලයේ තියෙන වටිනාකම දැනගැනීම ඒක නුවණක්. අන්න ඒ නුවණට කියනවා නිවැරදි දෘෂ්ටියක් කියලා. එහෙනම් සම්මා දිට්ඨිය පූර්වාංගම වේ කියන්නේ ඒකයි. හරිද මේ ගමන යන්න පටන් ගන්න කෙනාට ඇයි මං සීලය රකින්න ඕනේ කියලා නිවැරදි නිවැරදි දැක්මකින් එයා පටන් ගන්නවා. එතකොට ඒකයි ඒකේ පැහැදිලිවම සඳහන් වෙනවා සම්මා කම්මන්තය සම්මා කම්මන්ත කියන්නේ පාණාතිපාත වේරමණී අදින්නා දාන වේරමණී කාමීසු මිත්‍යාචාර වේරමණී. හරි? සම්මා කම්මන්තය සම්මා කම්මන්තය වශයෙන් දනීද? මිත්‍යා කම්මන්තේ මිත්‍යා කම්මන්තේ වශයෙන් දනියද එපමණකින් ඒ තනත්තා සම්මා දිට්ඨික වේ කියලා පටන් ගන්න මේ ගමන. ඒකයි බුදුදන්වා විදර්ශනා කරන සම්මා දිට්ඨිය පූර්වාංගම් වේ. හරි ඒක අංගයක් වෙනවා. ඉස්ලාම් පූර්ව අංගයක් වෙනවා. එහෙනම් ඉස්ලාම යා සීලාදී ගුණධර්ම වල මේක යන්න ඕන මඟ දැනගෙන මොකද කරන්නේ? ඒ දැනගත්ත ටික හින්දා එයා සිල් රකින්න පටන් ගන්නවා. හරි? සිල් රකින්න පටන් ගත්තාම මොකද වෙන්නේ? දැන් සම්මා කම්මන්තේ නේද? එතකොට ඒකත් එක්ක තමයි එක රවුමක් යනවා. සීල සමාධි ප්‍රඥා. ආය ඒ ප්‍රඥාවෙන් නම් දෘෂ්ටියක් ඇති වෙනවා. යහ ඊට වැඩි එහා ගිය දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ යහපත් දැක්ම හින්දා මොකද වෙන්නේ? එයාගේ සීලය තවත් ප්‍රබල වෙනවා. ඒ සීලය තවත් ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ? සමාධිය තවත් වැඩි වෙනවා. එයි සීලයත් එක්ක ඇති වෙන ප්‍රමෝදය. හරි? ඒකට ඒ සමාධිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? එයාට තවදුරටත් තමන්ව තෝරගන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ චක්‍රයක් මේක චක්‍රය කොතනින් හරි පටන් ගන්න ඕනේ. පටන් ගන්න තැන තමයි සීලය ගැන නිවැරදි අදහස් ඇති කරගෙන සීලය ආරක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. එහෙනම් පංච සීලය දැඩි අදිෂ්ඨානයකින් පටන් ගන්න ඕනේ. පටන් අරගෙන කැඩුනොත් කැඩෙන වාරයක් වාරයක් ගානේ නැවත නැවත නැවත නැවත නැවත නැවත සමාදම් වෙවි සමාදම් වෙවි සමාදම් වෙවි අපි සීල විසුද්ධිය ගැන ගොඩක් කියලා දීලා තියෙනවා. ඒක කැඩෙන්නේ නැති මට්ටමකට එනකන් හිතේ ලොකු ප්‍රමෝදයක් උපදිනකම් කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ සතර කමඨහන වඩන්න ඕනේ. එහෙම වර්ධනය කරනකොට සතර කමඨහන එක සතර කමඨහනේ එකකදී හෝ නැත්නම් ආනාපාන සතිය අනිත්‍ය භාවනාව වෙන වෙනත් භාවනාවකදී හෝ අපිට මේ කය නොදෙනී සිත විතරක් ඉතුරු වෙන ස්වභාවයකට පත් වෙනවා. හරිද? නීවරණයටපත් වෙලා කය නොදැනී සිත විතරක් ඉතුරු වෙන නැත්නම් සිතුවිලි පරම්පරාව විතරයි මේ කය මතක් කරලා දැනෙන්නේ නැත. හරිද? මොනවාද ප්‍රායෝගික තත්ත්වයක් කියන්නේ ධර්ම දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මොකක්ද කොහොමද මේක දැනෙන්නේ කියලා. හරි. මට කියනවා කවුරු හරි ඔන්නේ කාමරයේ දෙන්නේ වැඩ කරනවා කියලා. දෙන්නේක්ද එක්කෙනෙක් දන්නේ නැහැ කාමරයේ හැබැයි දෙන්නේක් හෝ එක්කෙනෙක් මේක ඇතුලේ වැඩ කරනවා. මට දැන් හොයාගන්න බෑ මේ වැඩේ දෙන්නේද එක්කෙනෙක්ද වැඩ කරන්නේ කියලා. හරි. මම මේක දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඉන්නකොට එක සැරයක් වුණ එක්කෙනෙක් එළියට එනවා. එළියට ආවම තරග ඇතුලේ වැඩ යනවා මට පේනවා. හරිද? එළියට ආවට අර කතරේ වැඩේ යනවා. ආයෙ ඇතුළට යනවා. දැන් දෙන්නම ඇතුළේ එනවා. නේද? ඇයි අර ඇතුළේ වැඩේ යන්න කවුරු ඉන්න බෑ ඇතුළේ. එහෙනම් ආයෙ එක්කෙනෙක් එළියට එනවා. ආයෙ ඇතුළට යනවා. එහෙනම් මම දැනගන්නවා. එක්කෙනෙක්ව මම අත්දැක්කනම් එළියට එනවා. මම දැනගන්න මෙතන එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් සිටියි කියලා. නේද? ඒ වගේ අපි ක්‍රමානුකූලව සීලය රැකගෙන චිත්ත විසුද්ධිය ඇති කරගෙන මේ කයට බැසගත් සිත් ඇතුව වාසය කරනකොට හිමීම් භාවනාවක් වර්ධනය කරගෙන යනකොට ඒක පරිපූර්ණ වෙනකොට නීවරණයටපත් වෙනකොට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනකොට විතක තමන්ට මේ කය සම්පූර්ණයෙන්ම පස්සද්ධියටපත් වෙනවා. ඒ කියන්නේ කයේ දැනීම් මාත්‍රයක්වත් නැති තත්ත්වයට එනවා. භාවනා අරමුණේ විතරක් ඉන්නවා. හරිද? දැන් මේ රීදිරිදී තිබෙව්වා, කය දැනි දැනි තිබෙව්වා, එපා වෙලා තිබෙව්වා මොකවත් නැ ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන් තත්යකට පවාපත් වෙනවා. ඒ වෙලාවට ඉන්නේ මොකේ විතරද? නාම પરම්පරාවේ විතරයි. ආයෙ එහෙම ඉන්නකොට චුට්ටක් එහෙම වෙනකොට මොකද වෙන්නේ? ආයෙ දැන් දෙන්නම එකට. හරිද? ආයෙ මේක වෙනවා. ආයෙ දෙන්නම එකට. ආයෙ මේක වෙනවා. ආයෙ දෙන්නම එකට. කොහොම ඔය අත්දැකීමත් එක්ක හොඳට තේරෙනවා. මෙතන තියෙන ගැලීම් දෙකක්. මෙතන තියෙන ගැලීම් දෙකක් කියලා හොන්දට අත්දකින්න පුළුවන් වෙනවා. හරිද? එන්න එහෙම Tamanට චිත්ත සමාධියකින් ඉස්සෙල්ලා මේක අත්දැක ගන්න පුළුවන් වෙනවා. හරිද? අත්දැකකට පස්සේ මෙයා කය වෙනම විදර්ශනා කරනවා මේ නාම කොටම වෙනම විදර්ශනාවකට විදර්ශනා කියනවා කියන්නේ ඒක දිහා විශේෂ දැනුමකින් බලන්න පුළුවන්කම තියෙනවා. හරිද? විශේෂ ඥානයකින් බලන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ නාම પરම්පරාවේ නැත්නම් මේ මේ සිත්ේදී මොකක්ද? අර කය මොකක්ද? ආනාපාන සතිය කියලා ගත්තම ආනාපාන සතිය එහෙම දෙකට බෙදෙනවා. දෙකට බෙදෙන්නේ හතරවෙනි පියවරේදී. තුන්වෙනි පියවරේදී සබ්බ කාය පරිසංවේදී කියන සම්පූර්ණ ආනාපාන කය හත් දිනායා. හරිද? හතරවෙනි පියවරේදී කියනවා පස්සම්භයං කාය සංකාරං කියලා. ඒ කියන්නේ කාය සංකාරය, කය කයෙහි ඇතිවන සැකසීම් ඔක්කොම සංසිඳනවා. දැන් ඉතුරු වෙන ආනාපානේ නාමකය විතරයි අන්න යා දැන් හොයාගන්න පුළුවන් මේ නාමකය හැදුනේ කොහොමද මෙතන තියෙන නාමකය විතරයි මේකට රූපය ඕන වුණාද නැද්ද ඕන වුණා දැන් මේක අවශ්‍යතාවයක් තියෙනවද නෑ එහෙනම් මේ දෙක දෙකක් හැබැයි මේක හැදෙන්නේ නෑ රූපය නැත්තම් නේද ඊළඟට මලමිනියක් අරගෙන මලමිනිය නහයට පොම්පයක් තියලා හුලං ගැව්වා කියලා ආනාපාන කයක් හැදෙනවද නෑ නේද එහෙනම් එතනට සිත් ටික තිබ්බේ නැත්තම් මේ කය කයෙහි දැනීමක් නැහැ කය තිබ්බේ නැත්නම් මේ ආනාපාන කය දැනීමක් නැහැ ඔය විදිහට මේ දෙක වෙන් වෙච්ච දෙකක් ඒ වෙන් වෙච්ච දෙකක් හැබැයි කවදාකවත් එකට මිශ්‍ර වෙන්නේ නැහැ හැබැයි දෙක නේද එකක් නැතුනොත් අනිත් එක නැති බව තේරුම් ගන්නවා ඉතින් මේ දෙක වෙනව දැනෙනවා එතකොට දැනෙන්න පටන් ගන්නවා මගේ ජීවිතය කියන්නේ මෙහෙම එකක් නෙවෙයි හුස්ම කය විතරයි කියලා හරිද ආනාපාන සති හුස්ම කයක් විතරයි ඒකත් දෙකට පැලිච්ච එකක්. හරිද? ඉස්සෙල්ලාම වෙන්නේ හුස්ම කයක් විතරයි. අන්න ඒව හුස්ම කය මේ මේ ශරීරය මේ බලන් පින්නන්නේ ආනාපානයේදී සම්පූර්ණ මේ කය දැනෙන්න පටන් ගන්න අවස්ථාවක් එනවා. සම්පූර්ණ කය තේරුම් ගන්න. ඒ වෙලාවට අනිත් මේ මස් කය දැනෙන්නේ නැහැ. හරියට කොයි වගේද එතකොට අපේ අත් දෙකයි කකුල් දෙකයි කපලා දැම්ම කියලා හිතන්න පොඩ්ඩක්. අත් දෙකයි කකුල් දෙකයි කපලා දැම්මොත් මගේ ශරීරය කියලා කියන්නේ කොයි කැලලද? ඉතිරි වෙන කොටේට නේද? ඒ වගේ ආනාපාන කය දැනෙනවා. අනිත් ඔක්කොම කපලා දානවා. මේවා භාවනාවෙන් අධ්‍යක්ෂිය හැකි දේවල්. ඒක කපලා දැම්ම වගේ තේරෙනකොට මට දැනෙනවා මම මෙච්චර කාල හිතාගෙන හිටියේ මෙන්න මේ වගේ ශරීරයක් මට තියෙන කියලා. මේවා මස් විතරයි, මේවා කටු විතරයි, මේවා මොනවද දන්නේ නැහැ. මේක මොකක්වත් නැහැ. මේක මට අයිති කරන්නේ මගේ කියලා, මම මගේ කියන කෑල්ල සම්පූර්ණයෙන්ම මෙන්න මේ හුස්ම කය විතරයි කියලා අදහසකට එනවා. ඒක අත්දැකීම. හරිද? ඒ අත්දැකීම එනවා තුන්වෙනි පියවරේදී නැත්නම් ඔය කියන සංසිඳන කොටසේදී ඊට පස්සේ මෙයාට ඕකත් එක්ක විතක දෙකම දැනෙනවා විතක එකක් දැනෙන්නේ විතක දෙකම දැනෙනවා විතක එකක් දැනෙන්නේ දැන් මොකද වෙන්නේ නාම රූප දෙක වෙන් වෙලා දැනෙන්න පටන් ගන්නවා නාම රූප දෙක වෙන් වෙලා දැනෙනකොට එයාට තේරෙනවා මම මගේ කියලා දැන් මෙතර කල් මං හිතාගෙන හිටියේ මේ මුළු ගොඩම දැන් තේරුණා හුස්ම කැලල විතරයි කියලා දැන් තේරෙන එකක් දෙකට පැටිච්ච එකක් කියලා දෙකට වෙන් වෙච්ච එකක් කියලා. ගැලින් දෙකක් කියලා. හරිද? ඒත් එක්ක එයා හිත යොමු කරොත් යම් හේකින් ගෙදර ඉන්න අම්මා ගැන අම්මා ගැන දැනෙන්නේ කොහොමද? හැම වෙලේම අපි තව කෙනෙක් ගැන හිතුවේ කාට සාපේක්ෂවද? මට සාපේක්ෂව. මගේ නාම රූප පරිච්ඡේද වෙච්ච ගමන් මට අනිත් ඒවා මතක් කරනකොට හිතෙනවා හුස්ම කියන හුස්ම කයක් වටේට ගහපු පරණ මස් වගේ තමයි අර කුසියේ ඉන්නේ. කුසියේ තියෙන්නේ. හරිද? ඒකත් දෙකට පැලිච්ච එක. හරිද? මේ විදිහට සංකල්ප වෙනස් වෙනවා. හරි? සංකල්ප වෙනස් වෙනවා. ඒකත් එක්ක එතන ක්‍රියාවලියට එහාට වගේ කියන්නත් බෑ. මෙතන ක්‍රියාවලියට මට වගේ කියන්නත් බෑ. එහෙනම් එතන ක්‍රියාවලියට මට කොහොමවත් වගේ කියන්න බැරි බව දැනෙනවා. ඉතින් ඒ ක්‍රියාවලිය දැනගෙන ජීවත් වෙනවා. තව එහාට යනකොට මොකද වෙන්නේ? අර නාම પરම්පරාව අර රූප પરම්පරාවේ ඇතිවීම නැතිවීම හේතු මේ ඔක්කොම Tamanට වැටහෙන ගානට එනවා. හරි? එහෙනම් මේක ප්‍රායෝගිකව ඉදිරියට යන්න නම් අපිට මූලිකව කෙරෙන්න ඕන සීලය. එහෙනම් අද කාලේ සීලය පා කියන ස්වභාවයක් තියෙනවා. සතර කමඨහන එපා කියනවා. මේ හැම එකකින්ම වෙන්නේ අපිට ලොකු හානියක් වෙනවා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. යායුතු මාර්ගය ඉතාම පැහැදිලියි. අපි මේ කතා කරේ මොකක් ගැනද? දිට්ඨි විසුද්ධිය පිළිබඳව හේතුත් එක්ක දැනෙන දැනෙන ස්වභාවයට සිහිය උපදිනකොට කියන කාංකා විතරන විසුද්ධිය කියලා. ඒක තවත් එහාට කතා කළ යුතු දෙයක්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපිට ප්‍රායෝගිකව මේ ධර්මය තුළ ධර්මය අවබෝධ කරගන්න යන කෙනා තමන්ගේ හිත ශක්තිමත් කරගෙන යන්නේ. මොකද කියන්නේ ඔය විදිහට කරගෙන ගියොත් ඔය තැනට යනකම් යන්න පුළුවන්මද බැයිද? පුළුවන්මයිද බැයිද? නේද? හිත වර්ධනය කරගෙන ගියොත් නාම රූප පරිච්ඡේද දක්වාම යන්න පුළුවන්මද බැයිද? සැකද? නෑ. යන්න නම් මේ විදිහට කරන්න වෙනවද නැද්ද? එහෙනම් ක්‍රමයක් අපිට තියෙනවද නැද්ද? නේද? ඔය විදිහටම කරගෙන කරගෙන ගියොත් තව එහාට එහාට එහාට හරිද? මග්ගා මග්ග ඥාන දර්ශනයේ සුද්ධිය, පටිපදා ඥාන දර්ශනයේ සුද්ධිය, ඥාන දර්ශනයේ සුද්ධිය ආදී සෝවාන් මාර්ගය දක්වාම හිත වර්ධනය කරන්න පුළුවන්. හරි සෝවාන් ඵලය ලැබෙන මට්ටමට යනකොට කියනවා ගෝත්‍ර බුණාණය ඒක එනතුරු නැවති නැවති ඕකත් එක්ක අපි කතා කරේ නෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරෙනවා අපිට ඒවත් එක්ක ඉස්සරහට යන ගිහිල්ලා අන්තිමට අපි නවතිනවා සෝවාන් මාර්ගසිත උපදින තැන දක්වා ගිහිල්ලා අනුලෝම ඥානය කියන තැන හරි එතන දක්වාම එතන දක්වාම මේ විදිහටම අපිට කොහොමද ඉදිරියට යන්නේ කියලා මුලින්දා විග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙනවා. පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙන්න මේක වුණොත් මේක වෙනවා කියලා පෙන්වන්න පුළුවන් ඒ හිපස්සිත වූ ධර්මය. හරි එහෙනම් ප්‍රතිඵලයක් ලැබුණා නම් කාට හරි ඒ ප්‍රතිඵලය ලැබිච්ච විදිහ කිසිම ගැටලුවක් නැතුව පෙන්වන්න පුළුවන් ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ. එහෙනම් ධර්ම ගුරුවරයෙක් නම් මම මට පුළුවන් වෙන්න ඕනේ ඒක පෙන්වන්න. හරිද? ඒ සඳහා මට තියෙන අභියෝගය. හරි? අන්නේ අභියෝගය අපි බාරගත යුතු තියෙනවා. ඒ අභියෝගය තමයි අපි බුදුහාමුදුරුව වෙනුවෙන් ධර්මය වෙනුවෙන් කළ හැකි එකම දේ තමයි මේ අභියෝගය නේද? Taman තුලින් අත්දැකලා අන් අයට පැහැදිලි කරලා දෙන එක. ඒක මේ ත්‍රිපිටකය තුල තියෙන එකක්ද නැද්ද? නැත්නම් අමුතුවෙන් මාන්න ඕනද? නෑ ඒක ත්‍රිපිටකය තුල තියෙන එකක්. එහෙනම් අපිට පුළුවන් වෙන්නේ ඒක ගැන සඳහන් කරන්න. ඉතින් කැමති දන්තිම කොන දක්වාම කතා කරන්න. දැන් නෙවෙයි. වෙන වෙලාවක බින්දුවෙන් පටන් අරන් සෝවාන් මාර්ග සිත දක්වාම ඔය ඔය ක්‍රමයට අහන්න කැමතිද? පැය විනාඩි 15ක් ගියා 20ක් විතර ගියා. හතම අහන්න ගියොත් පැය හතක් හතව නෙවෙයි. අඩුම ගානේ එද මේකෙත් අර සීල විසුද්ධිය කියලා කිව්වනේ. ඒකට ඒ ටික අයින් කරනකොට එහෙනම් ඔන්න අපි කල්‍යාණ මිත්‍ර සංගමේ කට්ටිය විතර පැය 7ක දේශනාවක් සූදානම් කරන්නයි ලෑස්ති කරලා තියෙන්නේ. දැනට දිනේ තියෙන්නේ ජූලි 7. ජූලි 7යි කියන්න පුළුවන් වෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ කෙරෙන තැන් ඒ ටික ඔක්කොම පසුව දැනුම් දෙයි. ඉතින් මේ බවත් අපි මතක් කරමින් අද දවසේ ධර්ම දේශනාව මෙතකින් නිමා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂ පුණ්‍යානුමෝදනාවක් තියෙනවා අද දවසේ සිද්ධ කරන්න ඕනේ. ඒ තමයි මේ මට නිබඳව මතක් වෙන මටත් නිබඳව මතක් වෙන හැබැයි අපි පුණ්‍යානුමෝදනාව අමතක කර පුණ්‍යමනා කරන්න අමතක කරන විශේෂ පුද්ගලයෙක් ඉන්නවා අපේම කණ්ඩායමේ කෙනෙක් මට අද තදින් මතක් කරා මේක මතක් කරලා පින් දෙන්න ඕන හාමුදුරනේ කියලා ඒ වෙන කවුරුත් නෙවෙයි අපි අතරින් මේ විදිහටම ධර්ම ශ්‍රවණය කරලා අපිට බොහෝ උදව් උපකාර කරපු අපේ මහානාග ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පිළිබඳව මතක් කරන්ඩ කියලා මතක් කළ යුතුව තියෙන උන්වහන්සේ තමයි බුද්ධවන්ත ස්වාමීන් වහන්සේ මාව මෙහෙට වැඩමවුවට පස්සේ සියලුම පහසුකම් සපයමින් සහෝදරයෙක් වගේ ඥාතියෙක් වගේ හැම පැත්තකින්ම අපිට උදව් උපකාර කරලා එතුමාගේ කොටස එතුමා සිද්ධ කරලා කල යුතු සියලු දේ සිද්ධ කරලා උපරිම වශයෙන් අන්තිමට තමන්ගේ විසුද්ධිය සොයා ගැනීම සඳහා මේ වෙනකොට වනගත වෙලා අරණ්‍ය සේනාසනයකට වෙලා සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය විසුද්ධි මාර්ගයේ යොදවමින් ඉන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි උන්වහන්සේට ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට අවශ්‍ය කරන විදර්ශනා ඥානය උපදින්නට අපි වෙනුවෙන් කරපු සේවයත් අපි මේ කරන සේවයත් තුළ ජනිත වන සීල පුණ්‍ය ශක්තිය නිබඳවම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වර්තමාන කාලයේ අද දවසේ අපේම පින්වන්ත පිරිසක් එක්තරා තැනකට වෙලා 35 දෙනෙක් තමන්ගේ සිත කයෙහි යොදවාගෙන දැඩි වීර්යයෙන් කටයුතු කරමින් ඉන්නවා මේ වෙනකොට. ඉතින් ඒ අය වෙනුනට ප්‍රාර්ථනා කරමු මේ අත්අන්තුතුම් විදර්ශනා ඥානය ඇති කරගන්න මේ අපි තුල දැනුණාව සීල පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ අප හැම දිනාටම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහට නිබන්ධව නිරතුරුව මඟ පෙන්වන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම එහාරස්ථානයේ වැඩ කරන වැඩ කටයුතු කරමින් විශාල සාසනික සේවයක් සිදු කරන සියලු මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී චිර ජීවනයේ සදාම වේවා මේ කරගෙන යන සාසනික සේවයන් තව බොහෝ කාලයක් සිදු කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වීරිය ලැබෙන්නට හේතු වේවා අවසානයේ ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වර්තමාන කාලේ බොහෝ පිරිසක් ඉන්නත් මම නැවත නැවත ඒ බව මතක් කරනවා. ඒ කරා කියලා කටයුතු කරන සියලු දේ සංවිධානය කරන පිරිස විශාල කැපකිරීමක් කරනවා. ඒ හැමදේම ලොකු හැඟීමකින් අපිට ඇත්තටම ගියත් ආපහු එන්න වෙන එන්න හිත දෙන ආකාරයට ඒ සියලු දේ සම්පාදනය කරනවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ කණ්ඩායම එකාවන්ව එකම සහෝදරයෝ වගේ මෙහි තියෙන වටිනාකම් දැනගෙන ස්වාමීන් වහන්සේලාගේ වටිනාකම් ධර්මයේ වටිනාකම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන මේ වටිනාකම දැනගෙන ඊටාම යහපත් ආදර සම්පන්න වෙනත් විහාරස්ථානයකට සම්බන්ධ කෙනෙක් මේ ළඟදි මට කිව්වා එහෙම කතාවක් පෙරික් පන්සලේ කරන සංවිධාන කටයුතු පිළිබඳව අපි බොහෝම ලොකු අදහසකින් ඉන්නේ ලොකු දෙයක් තියෙනවා කෙනෙක්ගේ හිතක්වත් සිද්ධාන්නේ කටයුතු උදානන්නේ නැහැ හැම පැත්තකින්ම ඊටාම යහපත් විදිහට කටයුතු කරනවා. ඉතින් ඒ ආයෝනෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ අප හැම දිනාම මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්න්ද සුජීවත්ව වාසය කරන්නේ නම් මේ ජීවිතයේදී මුතුන් සැලසීමෙන් සැලසේවා. සුජීවත්ව වාසය නොකරන්නේ නම් මේ පින් අනුමෝදන් කරගනිත්වා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. නමින් මේ පරිලෝකියාව සියලුම ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. යත් අනුසුගතිගාමී වේවා සානාසීම තුන් නිවනින් සැනසේවා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් කරගනිත්වා. දේව බල දේව ශක්තියින් වඩා වර්ධනය කරගනිත්වා. දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවා. මේ පින්වන්ත පිරිසට නිබඳව නිරතුරුව දේව පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාම කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා යම් දුක කරදරයක් වන්ට තිබේ නම් ඒ සියලු දේවා හවහා දුරීගත වේවා හිත මිත්‍රාදී ඥාති මිත්‍රාදීන් දුවා දරුවන් දෙමාපියන්ට සියලු දෙනා දුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළා වූ උතුම් නිවනින් සැනසෙන්නට මේ කරගන්නා වූ කරගත්තා වූ සියලු කුසල ධර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.